වනතුංග මහත්මයා පිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේ අදත් අපිට බොහොම වටිනා කරුණු වගේක් තේරුම් කරලා දුන්නා ඒවා තේරුම් කරනකොට මට හිතිච්ච දෙයක් මගේ මේ බොහොම මෑත කාලෙදි වෙච්ච අත්දැකීමක් නිවසේම දැන් අපිට ආරාධනයක් කරලා තියෙනවා ඥාතියෙක් එක්තරා ඒ නිවසකට එන්න කියලා. නමුත් බිරිඳගේ අකමැත්තක් තියෙනවා ඒ ඥාතියත් එක්ක තියෙන තරහ නිසා යන්න. ඒකලා මට කිව්වා බොරුවක් කියන්න කියලා මේ මම වෙන තිහාක ලෙඩෙක් බලන්න ගියා ඒ නිසා මට එන්න බෑ කියලා. ඉතින් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා ගොඩාක් කාලයක් මං බොරු කියන එක කරලා නැහැ අවුරුදු ගාන. ඉතින් එතකොට දැන් මට යාට ගිහින් කියන්න මේ මෙහෙම බිරිඳ කිව්වා කියන්න කියලා ඒ විදිහට කියන්න බෑ යා මොලේ තියෙන කෙනෙක් තේරුම් ගන්නවා. එතකොට බිරිඳට සැර කරලා කියන්න බෑ. එතකොට ධර්ම ඒ මගේ ඒක වැරදි එකක්. කෙනෙක් පාලනය කරන්න යන එක ඒ විදිහට ඊට පස්සේ දැන් මම අරක කඩන්නත් බෑ එතකොට මෙතන අවුලක් කරගන්නත් බෑ අතින්නත් යන්න ඕනේ දවස් ගාණක් තිස්සේම දැඩි ලෙස එයා කියනොත් බෑ නමුත් නොයෙකුත් වෙන වෙන අවස්ථාවලදී අර පෙන්눔 කරලා දුන්න අපි යම් කිසි දෙයක් එක ගැටිලා ගැටීම නිසා අපේ හිතයි නරක වෙන්නේ නැත් ඒ කරලා අපි යම්කිසි හොඳ ක්‍රියාවක් එතන කරන්න තියෙන හොඳ ක්‍රියාවක් ගිහින් ඒකෙන් ඉවත් වෙන එක වැරදි කියන එක එතනින් විතරක් නෙවෙයි ගොඩක් ගොඩක් තැන් වලින් අරගෙන එක එක අවස්ථා වලින් මේ දවස් කීපය තුල කරලා අද උදේ මහා ජයග්‍රහණයක් ලැබුවා. හරි, මං එන්නම් කියලා. තාමේ දවසේ හෙට අනිද්දා තියෙන්නේ. ඉතින් ඒක මට ලැබිච්ච විශාල ජයග්‍රහණයක්. ඒක මම සතුටු වෙන්නේ ධර්මයේ තුලින්ම ඉඳගෙන මම ගත්ත එක ගැන. ඒක ස්වාමීන් වහන්සේ කිව්ව අර මේ මේ මේ උපාය කෞශල්‍ය කියන එක අර සාමාන්‍යයෙන් උපාය කියන්නේ අපේ සමාජයේ කපටිකම් කියන එකක් එහෙම දෙයක් නෙවෙයි. මේකට මට තේරුණා ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව තුළදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ක්‍රියාත්මක වෙලා තමයි අර අර මුළු සම්බන්ධතාවයේ තුලින් එක එක දවසේ අවස්ථාවලින් ප්‍රතික්‍රියා වෙනකොට නිවුස් අහනකොට රජයේ මේක කරා කියලා හරි මොනවා හරි ඒ වගේ දෙයක් තුලින් උනත් එක එක තැනින් කඩලා මෙන්න මෙතන තරහ ගැනීමෙන් මේක අපිට ඒක වෙන්නේ පාඩු අපින් කෙරෙන හොඳ දෙයක් වැළකෙනවා කියන දේ ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් උනේ ඒ ඉන්ද්‍රිය ධර්ම පැත්ත මම හිතනවා මගේ හොඳට ක්‍රියාත්මක වුණා කියලා. ඒක ඒක දැන් මම පුද්ගලික උදාහරණයක් දැක්ුවේ දැන් අපේ දැන් ගොඩක් මටත් වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ දැන් අපි ගොඩාක් භාවනා කරන්න ආරණ්‍ය වලට යන එක යනකොට මම දැකලා තියෙනවා ඒගොල්ල අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැඩි බවකින් අනිත් ඒවා යට කරගෙන, gedara යට කරගෙන මගේ දේ විතරක් කරන්න ඕනේ කියලා කියන தත්වයකට යනවා. එතකොට අර මුල් මුළු පින්තූරේ මුළු පික්චර් එක දැකලා නැහැ කියන එක මම දැන් හොඳට තේරෙනවා. ඒක අපි ඒ අමුතු සමතුලිතතාවයේ ඒ වගේ භාවනාව ඒ වෙලෙ සිද්ධ වෙනවා. සාමාන්‍ය ජීවිතය තුළ පවා ඒක කියන්නේ මට අවශ්‍ය මේ ස්වාමීන් ඇත්තටම ඉතින් දැන් අන්න ඒ වගේ අත්දැකීම් තුලින් තමයි අපි ඒකයි සිහිපත් කළේ අපි කොච්චර දේවල් දැනගත්තත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රායෝගිකව අවස්ථාවෝචිතව ස්ථානෝචිතව ඒවා පාවිච්චි කරන්න. අපිට මම මම ශික්ෂාපද කඩ කරන්නේ නැහැ මම සීලය බිඳගන්නේ නැහැ කියන අදිෂ්ඨානය තුල ඉන්නත් ඕන පෞල් සංස්ථාව රැක ගන්නත් ඕන බිරිඳ පාවා දෙන්නටත් බෑ අර කාර්ය කෙරෙන්නත් ඕන එතකොට මෙන්න මෙහෙම තමයි අපිට ප්‍රායෝගික ජීවිතයේ ගැටලු මතුවෙන්නේ ඒ නිසායි අපට උපාය කෞශල්‍ය ඕන උපාය කිව්ව ගමන් අර ඔබතුමා කිව්වාගේ ගොඩාක් දෙනෙකුට මතක් වෙන්නේ කපටිකම් ඒකට හේතුව තමයි මේ ලෝකයේ වැඩිපුරම උපායශීලී වෙනවා අපට දැනිලා තියෙන්නේ කෛරාටිකෙන්. ඒකට හේතුව ඥානවන්තයනොත් උපායශීලී වෙනවා. හැබැයි ඥානවන්තයාගේ උපායශීලී ක්‍රියාවෙන් අනර්ථයක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ මව්පියෝ අපේ ගුරුවරු ඕන තරම් අපිවට උගන්වන්න අපිව යහමගට ගන්න ඒගොල්ලෝ උපායශීලී වෙලා තිනවා. ඒව එකක්වත් අම්මා තාත්තා අපට උදව් කරලා තියනවා කියන සටහනක් අපේ මනසේ තියෙනවා මිසක් මේගොල්ලෝ මෙතනදි මෙහෙම උපක්‍රම කරලයි මාව මෙතනට ගත්තේ කියන එකක් අපි එච්චර වැඩිපුර අධ්‍යයනය කරලා නැහැ. හැබැයි කෛරාටිකේ උපක්‍රමශීලී වෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න අනුන් පාවිච්චි කරන්න. ඒක අපට දැනෙනවත් අපි. මොකද අපි පරාජයටපත් වෙනවා, අපි හිර වෙනවා, අපි අපහසුවටපත් වෙනවා, අපේ බලාපොරොත්තු කඩ වෙනවා. ඒව අපේ චිත්ත පීඩා හැටියට, paludu හැටියට, ගැටුණු තැන් හැටියට අපේ මනසේ හොඳට රැඳිලා තියෙනවා. අර අම්මා තාත්තා ගුරුවරු කල්යාණ මිත්‍රයින් උපායශීලීව අපට යහපත කරපු අවස්ථා. ප්‍රඥාවන්තය උපායශීලී වෙන්නේ තමන්ගේ යහපත වගේම අනුන්ගේත් යහපත වෙන්නේ. කෛරාටිකය උපායශීලී වෙන්නේ අනුන් පාවිච්චි කරලා තමන්ගේ වැඩේ කරගන්න. එතකොට ප්‍රඥාවන්තයාගේ උපාය කෞශල්‍යයට අපි ගොදුරු වුණාට ඒක අපේ මනසේ සටහන් වෙන්නේ සටහන් වෙන්න තරම් අපිට එහෙම දැනිලා නැහැ. ඒක ප්‍රත්‍යවේක්ෂා කළේ නැත්නම් ඒක දැනෙන්නේ හැබැයි කෛරාටිකයාගේ කපටිකමට අහු වුණාම අපිට ගොඩාක් රිදෙනවා. අපිට ඒක දැනෙනවා. ඒක ජීවිත කාලෙම මතකේ තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට සමාජගත වෙන්නේ කපටින් තමයි උපායශීලී වෙන. ඒ නිසා උපාය කෞශල්‍ය කියනකොටම කපටිකමක් ගැන තමයි අපේ මනස යන්නේ. ඉතින් අන්න ඒ වගේ දීර්ඝ කාලයක් සමාජය තුළ වැරදි අර්ථකථන සමාජගත වෙලා තියෙනවා මිනිසුන්ගේ ප්‍රායෝගික භාවිතයත් එක්කලා. ඉතින් නිර්වාණ උපාය කියලා කියන්නේ යම් පරමාර්ථයක් සාධනය කරගන්නා වැඩපිළිවෙලට. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ නිර්වාණයෙහි උපාය. නිවන් අවබෝධ කිරීම කියන ප්‍රධාන පරමාර්ථෙහි උපාය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා උපාය කියලා කියන්නේ නරක දේ විතරක් නෙමෙයි හොඳ දේටත් තියෙන වැඩපිළිවෙලයි. ඒ වැඩපිළිවෙල ප්‍රශස්ත මට්ටමට කරන්න පුළුවන් වෙන්නේ අර විදිහට මානුෂීය හැඟීම ආධ්‍යාත්මික දැක්ම අවදි කරගෙන ඒකට අදාළ සාධක බාධක තේරුම් අරගෙන අපි හරියට පවතිනවා. ඉතින් අන්න ඒ වගේ දැන් ඔබතුමා ඒ මතු කරපු කාරණේ ඊටාම වැදගත් වෙනවා දෛනික ජීවිතේ කාටත් ওই වගේ අවස්ථා ඕන තරම් යෙදෙනවා. ඉතින් එතනදී වඩා පහසුයි එක්කෝ බිරිඳව නොසලකා හැරලා අර උත්සවයට යන එක. එහෙම නැත්නම් උත්සවයට ගිහිල්ලා බොරුවක් කියන එක. එහෙම නැත්නම් උත්සවයට නොගිහින් බිරිඳක පැත්ත ගන්න එක. කොහොම අපිට එක පැත්තක් ගන්න එක වඩා පහසුයි. සා ගොඩාක් දෙනෙක් එහෙම තමයි පෙළඹෙන්නේ. අපිට මේ හැම පැත්තම බේරගෙන රැකගෙන ඉදිරියට යන්න පුළුවන්. ওই විදිහට අපිට හිතන්න කල්පනා කරන්න යම් අදිෂ්ඨාන පූර්වකව යම් උත්සාහයක් ගන්න පුළුවන්. ඒ නිසා තාමත්ම වැදගත් එක මම හිතන්නේ මේ අහන අනිත් අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තව එක ඉල්ලීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ සඳහන් කර අර දේශනා 200ක් පිළිබඳ. ඔව්. කරපො. ඒක පොඩි පළ වෙලා තියෙනවා. ඒක අපේ මේ වෙබ්සයිට් එකේ තියනවා දාලා ඒකෙන් අහන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙකුට තවමත් අපි ළඟ ඒ සකස් කරපු DVD තැටි තියෙනවා හැබැයි දැන් නම් ගොඩක් උපකරණවල ඒවා ක්‍රියාත්මක කරන්න පහසු කමක් නැහැ දැන් ඒවා ඇත්තට පාවිච්චි වෙන්නේ නැති නිසා අවශ්‍ය කෙනෙකුට එහෙම ගන්නත් පුළුවන් නැත්නම් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා ස්වාමීන් වහන්සේ මේ වෙබ්සයිට් එකේ තියෙන එක ප්‍රශ්නයක් නේද අර මේ ඩවුන්ලෝඩ් කරන්න බැරි කමක් තිබ්බා නේද? එහෙම ගැටලුවක් නම් තිබුණා මම හිතන්නේ ඒක දානකොට දාලා තියෙන මොකද ඒ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මට්ටමට දානකොට මම හිතන්නේ ලොකු ඉඩක් ඕනද මොකද්ද වුණාම කියලා තමයි හිතන්නේ ස්වාමීන් වහන්සේ. ඒක ගැටලුවක් වෙලා තියෙනවා. මේ ඊට පස්සේ අපහු කිව්වා ඒක සකසන්න කියලා ඊට පස්සේ මම තාම කියලා නැහැ මං හිතේ ස්වාමීන් වහන්සේට ඒ DVD දෙක එක්ක මං ඇවිල්ලා ගන්න නැත්නම් මට එවන්න පුළුවන් දෙන්න පුළුවන් ඔව් ඒකට මං මගේ මේ දම්සර වෙබ්සයිට් එකට දාන්න හොඳයි මේකටම පහසුවක් කියලා එතකොට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් පුළුවන් ඒක ගොඩක් වටිනවා මේ ඔබතුමාට එහෙම උනොත් පහසු වෙලාවක මේ පැත්තේ ඉනවා නම් එහෙම කියන්න නැත්නම් ඒක අපි ෆෝන් එකෙන් කතා කරලා සුදුසු විදිහට හොඳයි හොඳයි පෙරවන්